හොඳයි එහෙනම් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මනතුංග මහත්මයා. ඊරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ඊරුවන් සරණයි. ස්වාමින් වහන්සේ දැන් ස්වාමින් වහන්සේ අපිට බොහොම වැදගත් තැනක් කර්මය පිළිබඳව කියලා දුන්නේ. කර්මය මතුවෙන මතුවෙන ආකාරයට විපාක දීම පිළිබඳව. දැන් සමහර අවස්ථාවල මට මගේ වෙච්ච එක්තරා රූපාන්තරණයක් සමග අතීත තත්ත්වයක් මතක් කළොත් දැන් ඇතැම් විට අපි තීරණය කරලා අපහසු අවස්ථාවලට මුහුණ දෙනවා. දැන් අවුරුදු 15කට 16කට විතර ඉස්සෙල්ලා මීතිරිගල පැත්තේ දැන් බොහොම ප්‍රසිද්ධ ආරණ්‍ය සේනාසනයක මුලදිම මේ මේ රිට්‍රීට්ස් ඒ කියන්නේ භාවනා වැඩසටහන් මේ මේ ඕගනයිස් කරන්න ලැබුණේ මට ලොකු ස්වාමීන් වහන්සේ ඒක කරන්න කිව්වේ. එතකොට දැන් එතකොට මේ වගේ දැන් තියෙන වර්තමාන තත්ත්වය වගේ නෙමෙයි කන්ද උඩට ගිහින් ඒ පිරිමිහෙම ඉන්න තැන ඒ පැසිකිලි එහෙම තිබ්බේ කිහිපයයි ඒවා හුඟක් වෙලාවට නිතරම පාවිච්චි වෙන්නේ නැති නිසා ගිහියෝ අතින් බොහොම අපිරිසිදු තත්වවල තිබ්බේ. ඉතින් මොකක් හරි භාවනා වැඩසටහනක් මේ මාසික තියෙන්න ඉස්සෙල්ලා මම කරන්නේ ඊට ඉස්සෙල්ලා දවසේ ගිහින් gederin පිරිසුදු කරන දේවල් අරගෙන ගිහින් මම බොහෝ විට දන ගහගෙන ඒව සුද්ධ කරනවා. ඉතින් එතකොට ඒකේ අපිරිසුදුකම ගඳ ඒවා ඔක්කොම ලැබෙනවා. නමුත් මම ඒ වගේම මම කියවලා තිබෙත් නෑ ඔය වැසිකිලි පිරිසුදු කරන එක බොහොම පින්වන්ත වැඩක් කියලා. ඒවා නැතුව එතකොට මට ඇතිවෙච්ච දෙයක් තමයි මේ මේක මම මෙහෙම පිරිසිදු කරන එක තුලින් ඔක්කොටම ලොකු සේවාවක් වෙනවා කියලා විශේෂයෙන්ම මම එතකොට හොයාගෙන තිබ්බ ඔය වගේ වෝල්ටිස් ඉලක් කරලා ඉවර වෙලා මේ පිරිසිදු කරලා ඉවරුණාට පස්සේ අර කොමෝඩ් එකේ යට හාපික් හරි ඒ වගේ දෙයක් ගෑවට පස්සේ දැන් කැලේ ගොඩාක් මේ මේ සත්තු වෙනවා ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ මැරෙනවා. කූඹි ගොඩාක් එනවා. ඉතින් කූඹිය ඊට පස්සේ නගින්නේ නැහැ. එතකොට ඒ කට්ටියගේ පණක් බේරෙනවා. ඔය වගේ දේවල් අර පිළිකුල දනවන දේ පිරිසිදු කරපුවාම ඇතිවන පිරිසුදු බව. ඔය වගේ දේවල් වලින් හිත බොහොම පැහැදුනා. එතකොට එතෙන්දී ඊට පස්සේ මම රූපාන්තරණය කියන්නම් ඊට ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට එතන මම මම බාර අරගෙන දැන් ස්වාමීන් වහන්සේ කිව්ව විදිහේ ඒ අකුසල මේකක්ද එතකොටත් එතන තියෙන්නේ ඔව් එතනත් ඉතින් අකුසල විපාකයක් තමයි විපාකත්වයට බලන්නේ දැන් අපි හිතමුකෝ දැන් අපි අසුබ භාවනාව කරනවා කියලා ඉතින් අසුබ භාවනාව කරනකොට ඒක විදර්ශනාව ඒක සමතයක් හැටියට හෝ විදර්ශනාවක් හැටියට අපි පුහුණු කරන්න අපිට මේ අර උද්දුමාතක විනීලක විපුබ්බක විචිද්දක ඉතින් මේ මල කඳක් වෙත අපිට යන්න වෙනවා ඒ අරමුණ ගන්න. එතකොට ඒ අරමුණ ගන්නකොට ඒක මේ කුසල විපාකයක් හැටියට නෙමෙයි නේත්‍රයට අරමුණු වෙන්නේ. මොකද ඒක ඉෂ්ඨාරම්භණයක් නෙමෙයි. ඒක අනිෂ්ඨාරම්භණය. නමුත් ඒ අනිෂ්ඨාරම්භණය අකුසල විපාකයේ හැටියට ලැබුණට දැන් චක්කු විඥානය පහළ වෙනකොට ඒක උපේක්ඛා සහගතයිනේ සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන ඒ ඔක්කොම උපේක්ඛා සහගතයි. කාය විඥානය විතරයි සුඛ දුක්ඛ වශයෙන් බෙදෙන්නේ. මොකද ඒක රළු රළු ස්පර්ශයක් නිසා. ඉතින් අපිට ඇසට ඒ දර්ශනය ලැබුණට ඊට පස්සේ අපේ අපේ පරමාර්ථය ওই නාසයට ඒ ගන්ධය දැනුණට අපේ පරමාර්ථය තමයි ඒකෙන් අපි නිර්වාණගාමිනී මාර්ගය විවෘත කරගන්නේ. එතකොට ඒ අරමුණ සඳහා අපිට අර කර්කශ தත්ත්වෙ පිළිගන්නට සිද්ධ වෙනවා. එතකොට දැන් ඒවා තමයි දැන් අර බුදුරජාණන් වහන්සේ දැන් සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ සාමිසං වා සුඛං වේදනං වේදේමානෝ සාමිසං සුඛං වේදියාමීති වේදනං වේදියාමීති පජානත් සාමිසං වා දුක්ඛං වේදනං ඊට පස්සේ නිරාමිසං වා සුඛං වේදනං නිරාමිසං වා දුක්ඛං වේදනං දැන් එතකොට දැන් ඔබතුමා අර ගිහිල්ලා වැසිකිළිය හොදන්න ගිහිල්ලා ඒ පීඩා ටික විඳින්නේ මේ යම්කිසි කම්සපයක් බලාගෙන ඉන්ද්‍රිය පිනවන්නට බලාගෙන නෙමෙයි. දැන් මේ විමුක්තිය සඳහා යන ගමනට කෙලෙස් නසන්නට, ಗುಣ වඩන්නට, ප්‍රඥාව අවදි කරන්නට තමයි දැන් අර පීඩාව විඳින්නේ. එතකොට ඒක निराமிසංවා දුක්ඛං වේදනා එතකොට කායික වශයෙන් ලැබෙන එක දුක් වේදනාව අර මේ එතනදී ඇතිවෙන අනිත් අනිත් මේ දුර්ගන්ධයන් ආදිය එතකොට ඒවෙන් යම්කිසි අප්‍රසන්න බවක් ඇති වෙනවා නම් ඒ සියල්ල අර මේ निराமிස ගමන සඳහායි Taman කැමැත්තෙන් ඒක ඒකට මුහුණ දෙන්නේ. එතකොට ඒ නිසා අපිට මේ සසර ගමනේදී සුඛ විපාක වලින් විතරක්ම නිවන් දකින තැන දක්වා මේ ගමන අපි කවුරුවත් යන්නේ නැහැ. හැම විටම අපිට දුක්ඛ විපාක මතුවෙන්න මතුවෙන්න තමයි අපි දුක දකින්නේ දුක අවබෝධ කරන්නේ. එතකොට දුක්ඛ විපාක කියන ඒවා අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නෙම අර අකුසල කර්ම විපාක වශයෙන්. ඒ කටුක බව අපට අත්විඳින්නට වෙන්නේ. එතකොට ඒවා අපට සසර ගමනේ નિවරදිව සති සම්පජඤ්ඤයෙන් පාවිච්චි කළොත් ඒක තමයි ප්‍රඥාව උපදවා ගන්නට උපකාර වෙන්නේ. දැන් මේක වරදවා ගන්නට එපා. එහෙනම් අකුසල් කරන්න ඕන කියන එකක් නෙමෙයි මේකෙන් කියන්නේ. ඕන තරම් අපි සසරේ කරගෙන තියෙන අකුසල් තියෙනවා. එතකොට හැම මොහොතකම කුසල් නොකරන හැම මොහොතකම අකුසල් තමයි සිද්ධ වෙන්නේ. ඒවා අපේ සසර ගමනේ ඕන තරම් ප්‍රවෘත්ති විපාක හැටියට අපිට මතුවෙනවා. ප්‍රතිසන්දි විපාක හැටියට අකුසල කර්ම මතුවුනොත් එහෙම එතනින් එහාට අපිට මොකක්වත් කරගන්න බෑ. මොකද දුගතිය උපන්නොත් එතනින් එහාට ආයේ මනස වඩන්න බෑනේ. ප්‍රතිසන්දි විපාක වශයෙන් කුසල විපාකයක් විපාක දීලා අර ප්‍රවෘත්ති විපාක වශයෙන් යම් යම් දුක්ඛ විපාක ලැබුණයි කියලා ලොකු හානියක් නැහැ අපිට සති සම්පජඤ්ඤය උපදවා ගන්න පුළුවන්. හැබැයි සති සම්පජඤ්ඤය උපදවා ගන්න බැරි වුණොත් අර ටික ඔක්කොම අනර්ථය පිණිස පවතින. ඊළඟට දැන් ඔබතුමා දැන් අර වැසිකිලි කැසිකිලි හේදීම උසස් කුසලයක් වෙන්නේ. ඇත්තට මේක ඔබතුමා අහලා නොතිබිච්ච එකම හොඳයි. එහෙම අහලා තිබ්බනම් එහෙම ඒ පිංකම ගැන යම්කිසි පොඩි තෘෂ්ණාවක් එක්කනේ ඒක කරන්න යන්නේ. එහෙම වෙනකොට ඒ ඒ නිවැරදි මනෝභාවය ජනිත වෙන්නේ නැහැ. දැන් ඔබතුමාගේ අදහස උනේ එක්කෝ මට පැවරෙච්ච කාර්යක්‍රම එක එහෙම නැත්නම් අනිත් හැම දෙනාටම මේක සුව පහසු පිළිසුත්තරක් බවට පත් කෙරේ. එතකොට දැන් අනිත් බොහෝ දෙනා එතනට එනකොට ඒගොල්ලන්ට අර වැසිකිළියේ දුර්ගන්ධය මතුවීම නිසා අකුසල විපාක උපේක්ඛා සහගත ඝාන විඥානයක් ඇති වෙන්නට තිබුණා. ඊළඟට අර අපවිත්‍ර දේවල් දැකීම නිසා අකුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥාන ඇති වෙන්නට තිබ්බා. දැන් බොහෝ දෙනාට ඇතිවිය ඇති වෙන්නට තිබුණු අකුසල විපාක චක්කු විඥාන, ඝාන විඥාන වළක්වන්නට ඔබතුමා ඒකට මැදි වෙලා ඔබතුමා ඒක දරාගෙන අර ටික අහෝසි කළා. එතකොට ඒ ටික අහෝසි කළාන් පස්සේ දැන් අරගොල්ලන්ට අකුසල විපාක ගාන විඥාන චක්කු විඥාන ඇති වෙන්නට ඉඩක් නැහැ. ඒගොල්ලන්ට කුසල විපාක ගාන විඥාන චක්කු විඥාන ඇති වෙන්නට පසුබිමක් හැදෙනවා. දැන් එතකොට ඔබතුමා මැදිහත් වෙලා තමයි ඒක කළේ. එතකොට සසර ගමනේහි විපාකයේ හැටියට ඔබතුමාට කුසල විපාක ඝාන විඥාන චක්කු විඥාන ඇති වෙන්නට ඒ කියන්නේ ප්‍රවෘත්ති විපාක වශයෙන් බොහොම සුවදායක පසුබිමක් ලබන්නට ඒක හේතුවක් අන්න එහෙම තමයි කර්මය කර්ම විපාකේ හේතුව ඵලය අපිට වැපුරු දෙහි අස්වැන්න ලැබෙනවා කියන්නේ ඒ නිසා තමයි. එතකොට දැන් ඊළඟට අපි දැන් මේ විදිහට පිරිසුදු කිරීම ප්‍රඥාව වැඩෙන පින්කමක් කියලා කියනවනේ. ඒක පැති කීපෙකින්. දැන් අර පිරිසුදු කරන්න කරන්න ඒකට යොමු වෙන්න යොමු වෙන්න තමයි අර අනිත් කෙනාට පිරිසිදුව පහසුවෙන් සහනශීලීව සුවසේ මේක පරිහරණය කරන්න ඉඩ සලසන. එතකොට ඒ වෙනුවෙන් අපේ මනස උනන්දු වෙනකොට අපේ මනසේ කරුණාව, මෛත්‍රිය, දයාව මේ මේ මනෝභාවය, යහපත් මනෝභාවයන් මතුවෙනවා. ඊළඟට අර පවිත්‍ර කරන්නට අපි වෙහෙසෙනකොට කය වෙහෙසෙනවා දහඩිය වැగిරෙනවා ඒ වගේම මේ ක්‍රියාව තුළ අපේ රාග දේශ මොහ යටපත් වෙනවා එතකොට මේ මොහොතේම අර කයේ වාපිත්සෙන් සමනය වෙලා කය සමබර වෙනවා හොඳට ප්‍රඥාව ගුණනුවණ අවදි කරන්න පුළුවන් ක්‍රමයකට එහෙමයි ස්වාමීන් වහන්සේ එතකොට එතකොට දැන් කය කය වෙහෙසටපත් වෙනකොට දාඩිය වැగిරිලා අර වාපිත්සෙන් සමනය වෙලා ප්‍රඥාව අවදි වෙන්න. එතකොට අර රාග ద్వේෂ මෝහ ආදී සමනය වෙලා අපේ මනසේ ඒ මොහොතේ ප්‍රඥාව අවදි වෙන්නට හොඳ පසුබිමක් ඇති වෙනවා. දැන් මේ පෞද්ගලික කාලේ ඒ අතුපතු ගන්නකොට වතාවත් කරනකොට ප්‍රායෝගිකව මට දැනෙච්ච දේ තමයි මේ ඇමදීමේ කුසලයෙන් ප්‍රඥාව අවදි වෙනවා කියලා කියන්නේ අනාගතේ විතරක් නෙමෙයි ඒක කරන මොහොතේ ඒ ප්‍රතිඵලය අපට එයාට ලැබෙනවා කය සැහැල්ලු සහ සිත සැහැල්ලු ඊළඟට අර දකින දෙවි මිනිසුන්ට ප්‍රසන්න බවක් ඇති වෙනවා. ඒගොල්ලන්ට එතකොට කුසල විපාක චක්ක විඥාන ඝාන විඥාන ජනිත වෙන්නට ඒක හේතුවක් වෙනවා. එතකොට ඒ ඒ සකස් කිරීමේ කුසලය අපිට සසර ගමනේ සැප විපාක ඇති කරන්නට අර විදිහට මනස ප්‍රසන්න වෙන්නටත් හේතු වෙනවා. මේ විදිහට කායික වශයෙන් මානසික වශයෙන් දෙපැත්තෙන්ම විපාක ලැබෙන තාම ප්‍රබල කුසලයක් තමයි ඒ වතාවත් කිරීම පරිසරය පිරිසිදු කිරීම සුද්ධ පවිත්‍ර මොකද එහෙම පිරිසිදු කළාට පස්සේ තමයි අර චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන මේ ඔක්කොම සුඛ සහගත විදිහට එහෙම නැත්නම් ඒවා උපේක්ඛා සහගතවයි ලැබෙන්නේ. නමුත් ඒවා අර ඉෂ්ඨාරම්මන හැටියට ලැබෙන්න පරිසරය සැකසෙයි. එහෙමයි ස්වාමින්වහන්ස දැන් ඔතෙන්දි වෙච්ච රූපාන්තරණය සමග තවත් දෙයක් මම කියන්න දැන් ස්වාමින්වහන්ස මට ඔය කියපු ටික ගැන වුණත් එච්චරම ආසාවක් ඇති වෙන්නේ නැහැ දැන් ස්වාමින්වහන්සේ ඔය ඔච්චර වර්ණා කළ ඇත්ත දේ ඒක ඇත්ත නමුත් ඒක ගැන වුණත් එච්චර කෑදරකමක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම එහෙම එහෙම කෑදරකමක් ඇති වෙනවා නම් ඔබතුමා අර විදර්ශනා වශයෙන් වැඩිලා නැති බව තමයි එතකොට ඒකෙන් දැනෙන්නේ. ඒකයි මම කිව්වේ අර මුල් අවස්ථාවේදී මේක කුසල කර්මයක් කියලා ඔබතුමා දැනගෙන නොසිටිය එක හොඳයි. ඒ මොකද මුල් මුල්ම අවස්ථාව වෙනකොට අපි ගාක් අපේ මනස සති සම්පජඤ්ඤයෙන් පරිණත වෙලා නැහැනේ. එතකොට එහෙම දැන් බොහෝ දෙනාට සිද්ධ වෙන අන්තරාය තමයි කුසලයේ විපාකයේ දැනගත්තු ගමන් ඒ කුසලයට අදාළ යහපත් මනෝභාවය නෙමෙයි ජනිත වෙන්නේ අර මට මේක කරගන්න ඕන මේ සැප විපාක ටික ලැබීමට. එතකොට අපි නොදැනුවත්වම තෘෂ්ණාවෙන් මනස කෙලසෙනවා. ඉතින් ඒ නිසා අර කුසල් කිරීමේදී අපිට කර්මය කර්ම විපාකය කියන එක බෞද්ධයෙක් හැටියට අපි ඒක කොහොමත් ඒ දැක්ම ඇතුවනේ කටයුතු කරන්නේ. නිසා වඩා වැදගත් වෙන්නේ අපි යම්කිසි සමාජ සේවයක් හෝ පින්කමක් කරනකොට ඒකෙන් ලෝකේ අනිත් කෙනාට සිද්ධ වෙන යහපත ගැන අවංකව සිතාමතා කටයුතු කිරීමයි. ඒකයි වැදගත්. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔතෙන්දි වෙච්ච වැදගත්ම දේ තමයි මේ සිද්ධියත් එක්ක ඒක ජීවිතේටම බලපාන දෙයක් වුණා ඊට පස්සේ. මට අර අසුචි කෑලි ඒ ඉතුරු වෙලා තිබ්බේවා දුර්ගන්ධය කෙරෙහි ගැටීම නැති වෙන්න පටන් ගත්තා. අර අර සතුටත් එක්ක. ඊට පස්සේ ඊට පස්සේ වෙච්ච විශේෂම දේ තමයි වෙන භාවනාවේ දියුණුවත් එක්ක අවුරුදු ගාණක් තුලදී ගැටීම අඩු වෙන්න පටන් ගන්න ඒකත් හේතුවක් වුණා. ওই සංසිද්ධිය. ඒක හිත යට වගේ පැවතුන එකක් ඊට පස්සේ දැන් ස්වාමින්වහන්සේ සඳහන් කරනකොට දැන් ඔය මේ ලෙඩුන්ට සලකන එක හරි ඒ වගේ වෙන ඕනෙම දෙයකදී ගැටීම හුඟක් මාඩුයි ගැටීම ඇති වෙනකොටම තේරෙනවා ඊට පස්සේ දැන් හොඳ කර්ම කෙරෙන්නේ ඒ කියන්නේ අපහසු ජීවිතයේ අවස්ථාවක වුණත් කල යුතු දේ කරනවා. නමුත් ප්‍රතිඵල ඉච්ඡර බලා ගැනීමක් නෑ. අමාරු තත්වයක දිනුනත් ඒකට 아무තු මෙදහත්කමක් ඇති වෙලා තියෙනවා. ඒක රූපාන්තරණය. ඇත්තටම ප්‍රතිඵල කියන එකෙන් අපි අපේක්ෂා කළ යුත්තේ අපි කරන කාර්යෙන් අනිත් කෙනා සුවපත් වීම තමයි ඵලය හැටියට අපි හැමතිස්සෙම අපේක්ෂා කරමින් අරමුණු කරමින් උත්සාහ කළ යුත්තේ. එතනයි හැබැයි ඥාන සංප්‍රයුක්ත බව. එතකොට ඒකෙන් Tamanට ලැබෙන ප්‍රතිලාභය ගැන හිතන්න ගියපු ගමන් අපිට නොදැනුවත්වම එතන ප්‍රශ්නාවෙන් අපේ මනස කෙලසෙනවා. එතකොට දැන් දැන් ඔතනදී දැන් ඔබතුමා හොඳ වැදගත් කාරණයක් එතනදී මතු කළා ඒ තමයි දැන් අර අසුචි මුත්‍රා ඒවා ඒවා ගැන තිබිච්ච පිළිකුල එතකොට ඒ පිළිකුල කාලයක් යනකොට අඩුවීම කියන එක අපි තාම පරිස්සමින් තේරුම් ගන්නට ඕන දෙයක්. කෙනෙකුට ඒ ඒක ඇති පුළුවන් අර දීර්ඝකාලීන ඇසුරත් එක්කලා ඇබ්බැහි වෙන්නට පුළුවන් අර දෙයට ගැටෙන්නේ නැතුව ඒක වෙනම එකක්. හැබැයි සිහියෙන් නුවණින් ඒකේ එහෙම ගැටෙන්නට දෙයක් නැහැ පිළිකුල් කරන්නට දෙයක් නැහැ කියන එක තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම තුළ ඇති වෙන తত্ত্বය වෙනස්. ඉතින් ඔබතුමාට ඒ සිහියෙන් නුවණින් ඇති කරගත්තු తত্ত্বය ඔතන ගොඩක් දුරට මතුවලා තියෙන බව පේනවා. මොකද අර ඇබ්බැහියක් නම් ඇති උනේ ඒක ඒ කාරණයට විතරයි. වෙනත් දේවල් වලදී මේ මදහත් බව තියාගන්න බෑ. අපිට ඒ කාරණේදී වගේම වෙනත් දේවල් තුලත් මේ මදහත් බව තියාගන්න පුළුවන් නම් ගැටීම් අඩු කරගෙන ඒකේ තේරුම තමයි අපිට අතන ගැටීම අවම වෙලා තියෙන ඇබ්බැහියෙන්ම නෙමේ යම්කිසි සිහිනුවණකින් අපි තේරුම් ගැනීම තුල. දැන් ඕක අර සාමාන්‍යයෙන් කියන්නේ කම්මලේ බල්ලට හෙන ගැහුවට ඌට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ කියන්නේ අර සද්ද ඇහිලා ඇහිලා ඇහිලා ඊට පස්සේ ඌට ඒ සද්දෙට අර තරම් අනිත් බල්ලෝ තරම් සංවේදී වෙන්නේ නැහැ. එතකොට එතන තියෙන්නේ යම්කිසි ඇත්බැහිවීමක්. එහෙම නැත්නම් යම්කිසි අර්බුදයක් ඇති වෙලා තියෙන එකත් එක්ක මුහු වීම නිසා. එතකොට අපටත් ওই විදිහට වෙනවා. යම් යම් දේවල් ඇසුරු කරනකොට, ඊටාම ගැටුම්කාරී දේවල් උනත් දීර්ඝ කාලයක් ඇසුරු කරනකොට ඒකට අපේ මනස ගතසිත ඇත්බැහි වෙනවා. ඇත්බැහි වුණාට පස්සේ අපිට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. හැබැයි ඇබ්බැහිවීම තුළ අපට පැහැදිලිව දකින්න පුළුවන් දේ තමයි ඒක ඇබ්බැහිවීමක්ද සිහිනුවණින් තේරුම් ගැනීමක්ද කියලා පරීක්ෂා කරන්න හොඳම තැන තමයි ඒ කාරණෙන් පරිබාහිර දෙයකට අපි යොමු වෙලා බලන්න ඕන එතනදී ඇත්තටම ගැටෙනවද නැත්නම් අර මුල් කාරණේදී වගේම ඒවසීම දරා ගැනීම අපිට පවත්ව ගන්න පුළුවන්. එහෙම දෙවැනි අවස්ථාවේ වෙනත් අරමුණ සම්බන්ධවත් එහෙම මධ්‍යස්ත වෙන්න පුළුවන් නම් ඒක ප්‍රශස්ත තත්ත්වයක්. එහෙම නැත්නම් අර අර අර කාරණේදී විතරක් නම් අපිට දරා ගැනීම තියෙන අනිත් එකේදී නැත්නම් ඒකේ තේරුම අපි කාලයාගේ ඇවෑමෙන් ඇසුරු කිරීමෙන් පොඩි අබ්බැහියකටපත් වීම පමණයි. ඉතින් අන්න ඒ වගේ තැනුත් අපි පරිස්සමින් තේරුම් ගන්න ඕනේ. එහෙමයි ස්වාමින් වහන්සේ ඊටාත්ම හොඳට ස්වාමින් වහන්සේ පැහැදිලි කරා ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ස්වාමින් වහන්සේට නිවන් සැප ලබා ගැනීමට මේ සිදු කරනා වූ සියලුම කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු. බොහෝ පිං සිද්ධ වෙනවා.